හොඳයි ගෞරවනීය මෑණිවරණි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ නිස්සරණේ පවත්වන 210 වන භාවනා වැඩසටහනේ ප්‍රථම ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඉතින් අපිට ලිඛිත ප්‍රශ්න කිහිපයක් ලැබිලා තිනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. භාවනා ආරමුණේ සිටින විට හුස්ම රැල්ල ක්‍රමෙන් සියුම්ව හුස්ම රැල්ල නොදෙනී ගියේය. කය සීතල විය. ශරීරයේ සියුම්ව ගොස් නොදැන නොදැනෙන තරම්ය. කමඨාන් ලබා ගැනීමේදී කයේ දැනීම් වලට අවධානය යොමු කරන ලෙස උපදෙස් ලැබුණි. ඒ අනුව භාවනාවේ සිටින විට දැනීම් ක්‍රමයෙන් සියුම්ව ගියේය. ශරීරයේද නොදැනෙන තරම්ය. අඳුරු පරිසරයක හුදකලා විය. එම අවස්ථාවේදී ලැබුණ කමඨහන ඌයේ අඳුර දෙස නිකං බලා සිටින ලෙසයි. එසේ භාවනා අරමුණේ සිටින විට තව තවත් අඳුරු ස්වභාවය තුල හිස් අවකාශයක හුදකලා වේ. ශරීරය සියුම් වෙන සියුම්ව නොදැනෙන තරම්ය. අඳුරු හිස් අවකාශයක් තුල සුළඟට සෙමෙන් පාවෙන ස්වභාවයක් ගනී. එතරම් සැහැල්ලු බවකින් අරමුණේ සිටිය හැකිය. සුදුසු උපදේශ උපදේශක ඔබ වහන්සේගෙන් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මට හැබැයි කාගෙද කියලා දැනගන්න පුළුවන් නම් මේ ටිකක් හොඳයි විස්තර කරන්න. ඔව් පොඩ්ඩක් ඉන්නවා. හොඳයි. දරුවන් සන්නයි. දැන් හුඟක් කල්ද භාවනා කරන්නේ? ඔව් ස්වාමිනාස දැන් අවුරුදු 4ක් විතර වගේ භාවනා කරනවා. හොඳයි. එතකොට මීට කලින් ආනාපාන සතිය හරහා ගිහිල්ලා හිත ඒකඟතාවයක් ඇති කරගෙන ආනාපාන සතියෙම දිගට ගිහිල්ලාද වැඩි මේ භාවනා කරේ නැත්නම් දිගටම එහෙමයි කරේ. හොඳයි. සක්මන් භාවනාවත් කරනවද? කරනවා මීට කලින් මම දැන් මමත් කතා කරලා තියෙනවානේ. මම කමටහන් ගොඩක් ලබා හොඳයි. එතකොට සක්මන් භාවනාවේදී කොහොමද කරන්නේ? සක්මන් භාවනාව ස්වාමීන් වහන්සේ මෙනෙහි කිරීමක් එක්කද ගන්නෙ? නැත්නම් කෙලින්ම දැන් යන්න පුළුවන්ද? යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. හරි. එතකොට දැන් කොහොමද ඒ කියන්නේ මෙනෙහි කිරීමකින් තොරව සක්මන කරන හැටි මට පොඩ්ඩක් කියන්න. සක්මනේ යෙදෙන ආකාරය මොනවාද දැනෙන්නේ කොහොමද කරන්න කියලා? දැන් අර දැනීම් ඒවා සිහි කරන්නේ මේ අවධානය මේ කකුලට බෙදන්නේ නැද්ද දැන්? කකුල ඒ සතියෙන් ගමන් කරන සක්මනේ. ගමන් කරනවා ඒ වුණාට අරමුණට දාන්නේ නැද්ද දැන් හිත? නෑ. අරමුණට දාන්නේ නැද්ද? හොඳයි. එතකොට මීට කලින් මම කිව්වද එහෙම දැන් නොදා යන්න කියලා? සම්හන්සේ දැන් අර පරයන්ක භාවනාවේදී ස්වාමීන් වහන්සේ කිව්වාද මං ආරාමයක ස්වාමීන් වහන්සේ මාස 6ක් විතර භාවනා කරා කිව්වා. හරි. ඊට පස්සේ මට මේ භාවනා කරන අතරතුරදී දැන් භාවනා පටන් විනාඩි 15ක් උතර යද්දී ඇඟ සම්පූර්ණයෙන් සීතල වෙලා වගේ ගිහිල්ලා මල කඳක් වගේ වගේ ශරීරය සම්පූර්ණ හිතේ විනාඩි පැය තුල වගේ හිතේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේකින් කමටහන් ගනිද්දි කිව්වා මේ කයට අවදාන දැනීම් වලට අවධානය යොමු කරලා ඉන්න කියලා. ඊට පස්සේ ඒ දැනීම් වලට අවධානය යොමු කරලා හිටියාම මේ දැනීම් ටික ටික ක්‍රමයෙන් නැති වෙලා ගිහිලා අර කය සම්පූර්ණයෙන් සියුම් වෙලා වගේ ගිහිල්ලා දැන් දැන් කියන්නේ ඔය මට්ටමේදී හිතේ තත්ත්වය කොහොමද? හිත සම්පූර්ණයෙන්ම කියන්නේ අරමුණු වලින් තොරද නැත්නම් තාම හිතේ දිනවද? සමහර සාන්තිමට වගේ වෙද්දී ඒ අරමුණේම ඉන්න පුළුවන් වෙන සිතුවිලි එන්නේ නැති වගේ එහෙම. ඔව්. එතකොට ගන්න අරමුණ මොකද්ද? ඒ කියන්නේ හිත ගන්න අරමුණ මොකද්ද එතකොට? ඒ දැන් අඳුර ස්වභාවයක වගේ නේ ඉන්නේ සුදකලක්. ඔව්. ඉතින් ඒ ඒ ස්වභාවය තුළම ඉන්නවා. ස්වභාවය තුළ ඉන්නවා එතකොට ස්වාමීන් වහන්සේ දැන් එහෙම ඉඳී එහෙම ඉඳි ඉස්සෙල්ලා නිකන් මුළු ශරීරේම සම්පූර්ණම වගේ මේ ඉදි කටෙන් එනවා එනවා වගේ මුළු සම්පූර්ණ මුළු ශරීරේටම දැනෙනවා. ඒකත් ටික ටික ගිහිල්ලා අඩු වෙලා යනවා සම්හාස. ඊට පස්සේ තමයි අර මොකුත් නොදැනෙන වගේ මට්ටමකට එන්නේ. ඕක දැන් කොච්චර කාලයක් තිස්සේ අත්දකින්නද දැන් එකපාරට මේ තාම ප්‍රථම වතාවට දැක්කේ? මාස 4ක් 5ක් විතර වගේ. දැන් හැමතිස්සෙම එතකොට අපිටම ආනාපාන සතියෙන් පටන් ගන්නවා හිත ඒකඟතාවයක් ඇති වුණාට පස්සේ කායික වශයෙන් දැනෙන දේවල් බලනවා ඊට පස්සේ බල බලමින් ඉන්න බලමින් ඉන්නකොට ආනාපාන සතිය ස්වාමීන් වහන්සේ කිව්වා ආනාපාන සතිය බලන්න වඩන්න එපා කියලා කෂණ කියලා ඔව් එහෙම කරන්න ඕනේ දැන් අර දැනීම වලට එකපාරම දාන්න කියලා හොඳයි එතකොට ඒක දැන් බලමින් ඉන්නකොට තමයි ඊට පස්සේ තමයි ලොකු ස්වාමීන් වහන්සේගේ සැරේදී ආවා කමටන් ලබා දුන්නා මේ ඒ අඳුරු පරිසරයක් වගෙන ඉන්නේ ඒ අඳුරු ස්වභාවය දිහා බලාගෙන ඉන්න නිකම් බලාගෙන ඉන්න කියලා කිව්වා. කිව්වා. හොඳයි. එහෙම හිටියම තමයි අර කාය තවත් සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා නිකන් හුල්ලකට නිකන් යනවා වගේ වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් දැනටත් කරන්නේ වාඩි වුණ ගමන් ෂණිකවම දැන් දැනට දැනෙන දේවල් වලට හිත දානවා. එහෙමද කරන්නේ දැන්? නැත්නම් දැන් කෙලින්ම අතෙන්ට හිත දානවද? ඔව් දැන් අර අඳුර පරිසරය තුළ වගේ ඉන්න ඒ ස්වභාවයේ ඉන්න පුළුවන් ස්වාමීන් සාරම්භයේදීම. හරි. ඒ කියන්නේ දැන් වාඩි වුණාට පස්සේ ආයිත් මේ කියන්නේ කය කයේ දැනෙන දේවල් මෙනෙහි කරන්න යන්නෙත් නැහැ. නෑ. එතෙන්ට හිත දාන්න යන්නෙත් නැහැ. කමටහන් ගනිද්දි එහෙම ඕනේ නැහැ කිව්වා. මට පුළුවන් එහෙම දැන් ඉන්න ස්වාමීන්. හරි. ඒ කියන්නේ දැන් කෙලින්ම වාඩි වුණා වාඩින ගමන් මුකුත් නොදැනෙන ස්වභාවයකට එහෙම නැත්තම් අරමුණක් නැති ස්වභාවයට කෙලින්ම හිත දානවා. සක්මනේදිත් ඒකමද කරන්නේ? සක්මනේදී එහෙම අර ඒ අවස්ථාවේ ශරීරේ දැන් සක්මණේදී අපි ඇවිදින්න ඕනේනේ. සක්මණේදී දැන් වම්ම දකුණ සතියෙන් තමයි කරනවා. සක්මණේදී දැන් මෙහෙම කරන්න සක්මණේදී දැන් බරපතල විදිහට අරමුණට හිත දාන්න අවශ්‍ය නැහැ. දැන් අපිට ඉස්සෙල්ලා නම් හිත පිට යන හින්දා අනිවාර්යෙන් වම දකුණ කියලා ඊළඟට මේ අරමුණට දාන්න ඕනේ. දැන් එහෙම අවශ්‍ය නැහැ. ඒ වෙනුවට බොහොම නිකන් සැහැල්ලුවෙන් සක්මන කෙරෙන්න දෙන්න. කියන්නේ කය එහාටයි මෙහාටයි ඇවිදිනවා. හිතට බලන්න පුළුවන් ද කියලා අරමුණක් නොගෙන ඉන්න දැන්. දැන් පරයන්කේ తත්වයම මේකෙදි ගන්න බලන්න, සක්මනේදි ගන්න බලන්න. ඒ කියන්නේ පරයන්කේ තරම් ගැඹුරට යන එකක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. නිකන් මතු පිට වගේම ඒ කියන්නේ දැන් Tamanට මෑණියන්ට තේරලා ඇති. කියන්නේ අපිට අරමුණකින් තොරව හිත පවත්වන්න පුළුවන් දැන්. එහෙම තේරෙනවද දැන්? එතකොට ඒ ඒ ස්වභාවය තුළ සක්මන සක්මනේදිත් යෙදෙන්න පුළුවන්. අපිට රූප පේනවා, සද්ද ඇහෙනවා, ඊනාට මේ පාදයේ ස්පර්ශයක් දැනෙනවා. නමුත් ඔය එකක එකකටවත් හිත නිමග්න කරවන්නේ නැතුව එකකටවත් හිත බස්සන්නේ නැතුව ඒ කියන්නේ අරමුණු කරන්නේ නැතුව හිත පුළුවන් මොන නිදහසේ තියන් ඉන්න. ඕකට උත්ෙන් උත්සාහත් වෙන්න. ස්වාමිනාසේ කියන්නේ අර පාද ගැන සතියෙන් එහෙම අවශ්‍ය නැහැ. ඒකත් අවශ්‍ය නැහැ. දැන් දැන් ඒ කියන්නේ දැන් පාද ගැන ඕනම් පොඩි වෙලාවක් සතිමත් වෙලා ඒ කියන්නේ සතිය මේ තහවුරු කරගන්න. තහවුරු කරගෙන ඊට පස්සේ ඒකත් හිමීට අතලා දාන්න. අතලා දාලා බලන්න දැන් හිත මොකද කරන්න කියලා. කියන්නේ හිතේ ඔය හරියට එනකොට හිතට පුළුවන් වෙනවා හැකියාවක් ඇති වෙනවා මේ එකක්වත් අරමුණු නොකර තමන්ගේම නිදහසක් භුක්ති විඳින්න. එයාට දැන් අරමුණක් අත්‍යවශ්‍ය නැහැ. දැන් යන්නේ වෙනම පැත්තක් යන්නේ. දැන් යන්නේ විවේක නිසිත කියන පැත්තට යන්නේ. ඒ කියන්නේ අනිශ්චිත ස්වභාවයක් කියන පැත්තට යන්නේ. ඒ යනකොට මේ අපි ඇත්තටම ඔතෙන්ට එන්න තමයි මේ අරමුණු වල තියෙන ස්වභාවය නිරීක්ෂණය කරන්නේ. මුලින් ඔන්න වර්තමානට අරගෙන අරමුණු වල ත්‍රිලක්ෂණය ප්‍රකට කරගෙන මේ ඔක්කොම ටික කරේ ඔතෙන්ට එන්න. දැන් ආවට පස්සේ යන්න තියෙන වෙන වෙන මාර්ගයකින් යන්න තියෙන. ඒක ඒතෙන්දී ගැනීම බොජ්ජංග දියුණු කිරීමක් කරන්න තියෙන්නේ. මේක තවදුරටත් මේ කරන වැඩේම කරගෙන යන්නයි තියෙන්නේ. දැන් බලන්න සක්මනේදිත් පුළුවන්ද කියලා අරමුණක් දැඩිව ග්‍රහණය කරන්නේ නැතුව අරමුණක් අල්ලන්නේ නැතුව හිතට දැන් නිදහසේ ඉන්න දෙන්න. බොහොම සැහැල්ලුවෙන් දැන් යන්න තියෙන්නේ. කයිනිකම් බොහොම සැහැල්ලුවෙන් ඇවිදිනවා. හැබැයි ඒ දැනෙන දේවත් අරමුණු කරන්නේ නැහැ. ඒ උනට හිත තියෙනවා බොහොම සැහැල්ලුවෙන්. ඊළඟට ඉඳගෙන ගියා ඉඳගෙන භාවනා කරන එකේදීත් කය තියෙනවා සැහැල්ලුවෙන් හිත මේ හිත ඕනේ නම් මේ කෙලින්ම හිත දිහාම බලන්න. චිත්තානුපස්සනා පැත්තටම දාන්න. මොන මොන හරි සිතුවිලි ටිකක් එනවා නම් ඒවා නැති වෙන හැටි බලන්න. නැති වෙලා යනවා. එනවා නැති වෙලා යනවා. නැති වෙලා යනවා. නැති වෙන පැත්තටම බල බල ඉන්න. ආයෙත් ඔන්න නිකන් හිත නිදහස් වෙනවා. ආයෙත් අර අඳුරු ස්වභාවයකට යනවා. මොකොත් නොවල්ලන ස්වභාවයකට හිස් ස්වභාවයට යනවා. ඒ ස්වභාවය තුළ බොහොම කියන්නේ තැම්පත් වෙලා මොකුත් නොකර ඉන්න. අර ස්වාමීන් වහන්සේ හිතට එන ඒ අරමුණ වෙනත් අරමුණාවත් ඒ වගේ ඒව ගැන හිතන්න වගේ එහෙම. ඒත් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඕනේ නම් ඉතින් එක එක එක උපක්‍රම තියෙනවා. ඔකේ ඒ කියන්නේ අපිට ඕන නම් ඒකේ අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් එනවා ඒ කියන්නේ මුලින් අරමුණක් නැහැ. ඔන්න දැන් අරමුණක් එනවා. සිතුවිල්ලක් එනවා. ඇවිල්ලා නැති නැතිලා යනවා. එතන පෙන්වන්නේ අනිත්‍ය ලක්ෂණයක්නේ. අනිත්‍ය ස්වභාවයක්නේ. ඒක දකින්න වාසය කරනවා. දැන් මුකුත් නැහැ. ඔන්න සිතුවිල්ලක් ආවා. නැති වුණා. ඔන්න ආයෙත් මුකුත් නැහැ. ආයෙ සිතුවිල්ලක් ආවා. නැති වුණා. මුකුත් නැහැ. ආයසිතෙලක් ආවා නැති වුණා මුකුත් නැහැ. ඕක බලමින් ඉන්නවා. ඕක බලමින් ඉන්නකොට ආයෙත් හිත විවේක වෙන්න ගන්නවා. දැන් අපි මේකට අනුග්‍රහ කරන්නේ නැහනේ. මේවා පෝෂණය කරන්නේ නැහැ. ආයෙත් ඕක දුර්වලලා යනවා. ආයෙත් හිත එකඟ වෙනවා. එකඟ වුණාට පස්සේ මේ නිශ්චල භාවය තුළ, මේ එකඟතාවය තුළ ටිකක් සාමාන්‍ය අඳුරු ගතියක් තියෙනවා නම් ඒ අඳුරු ගතිය තුළ අරමුණක් නොअල්ලන ස්වභාවය තුළ, උපාදාන නොකරන ස්වභාවය තුළ එහෙම ඉන්න. එතනදී කියන්නේ සිතට මොකුත් අරමුණක් නැත්තම් ආපොසිතුවේදී ටිකක් සමනය වුණා නම් විවේකයක් නම් දැන් තියෙන්නේ. ඒ අවස්ථාවේදී මොකුත් කරන්න අවශ්‍ය නැහැ. එතනදී මොකුත් නොකරින් දීම හරහා තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ කියන්නේ හිතට තැම්පත් වෙන්න. සමාධිලාට හිත සමාධිමත් වෙන්නත් ඉඩ තියෙනවා. සමාධියකට වගේ නිකන් ගැඹුරට ගැඹුරට ගැඹුරට යන්න ඉඩ තියෙනවා. යනවනම් ඉඩ දෙන්න. දැන් ඕකේ කොච්චර විතර වෙලා ඉන්න පුළුවන්ද? ඉඳලා තියනවද? ඔහොම මං කීප දේ කරලා තියනවද මීට කලින්? අය එකමාරක් විතර වගේ ඉන්න. ඉන්න පුළුවන්. දවසට දවසට කොච්චර විතර කරනවද? මට දවසම වගේ හුඟක් කරන්න පුළුවන් පාඩම්කේ 4 පැය 4ක් 5ක් විතර කරනවා. සක්මන පැය 4ක් විතර වගේ කරනවා. අනිත් වෙලාවලත් මම තනියෙන් ඉන්න නිසා මට හුඟක් දවසම වගේ ඒක යොමු කරගන්න පුළුවන්. එතෙන්දී පොඩ්ඩක් පරිසම් වෙන්න වෙනවා. ඒ කියන්නේ දැන් ඔය සමාධියේ දැන් ඉන්න පුළුවන්ද? දැන් අපි හිතමු දැන් අරමුණකින් තොරව දැන් ඉඳගෙන ඉන්නකොට එහෙම ඉන්නවද? ඉන්නවා. එතකොට එහෙම හිත සමාධි වෙනවද? අඳුරට වගේ නිකන් ගිහිල්ලා නිකන් මුකුත්ම නැතුව ඔහේ ඉන්න ගතියක් තියනවද? පැය කාලක් විතර වගේ එහෙම වගේ ඉන්න පුළුවන්. එහෙම ඉන්නවා. ඊට පස්සේ සිතුවිලි එන්න ගන්නවා. ගොඩක් ඉඳලා නෑ මම පැය එකමාරක් විතර නෑ මං අහන්නේ පැය කාලද වැඩියෙන් ඉඳලා තියෙන්නේ. එහේ. හොඳයි. ඊට පස්සේ සිතුවිලි එනවද? ඒ වෙලාවට එන්නේ ස්වාමීන් වහන්සේ වගේ ආරම්භයේදී වගේ එනවා ඊට පස්සේ එන්නේ නැහැ. එන්නේ හරි. කමන්නේ පැය කාලක් නම් ගානක් නැහැ. ඒ කියන්නේ දැන් ඕකත් ඒ කියන්නේ ප්‍රගුණ කරගෙන යනකොට හුඟා සමාධියට යන නිතර නිතරම පැය ගණන් සමාධිය වල ඉන්න යන එකත් සුදුසු නැහැ. ඒ කියන්නේ ඕකේ පොඩි මේ සම්බරතාවයකට ගන්න වෙනවා. තාම හැදෙන අවධිය නිසා ඒ කියන්නේ සමාධිය හැදෙන අවධිය නිසා සමාධිය වැඩෙන්න ඉඩ දෙන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඕක කරලා මට ආයි පොඩ්ඩක් කතා කරන්නකෝ. විස්තර පොඩ්ඩක් කියන්නේ දැන් සමාධියට ගියොත් අපි දැන් ඉඳගෙන භාවනා කරනවා භාවනා කරද්දී අර වගේ දැන් අරමුණක් නැති ස්වභාවයට කෙලින්ම හිත දානවා. දැම්මට පස්සේ ඔන්න ඕනනම් අපි හිතමු සිතුවිල්ලක් දෙකක් එනවා. ආයි තව සිතුවිල්ලක් දෙකක් එනවා. ඒ ගැනත් මුකුත් අමනාපයක් නැහැ. ඒවට යන්න ඉඩ හරිනවා. ඒක යන හැටි ඕනනම් බලන් ඉන්නවා. අනිත්‍ය වෙන ස්වභාවය බලන් ඉන්නවා. නිකන් විරාගීව බලන් ඉන්නවා. නැති වෙලා යන හැටි බලන් ඉන්නවා. අතහරිමින් බලන් ඉන්නවා. එන එක අතහැරලා දාන එකයි කරන්නේ. අතහැරලා දාලා ආයෙත් අර විවේක සභාවයටම හිත ගන්නවා. ඔහොම කරමින් ඉඳලා වෙන දේ මට පොඩ්ඩක් කියන්නකෝ. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාවේහි මුල් පියවර කීපෙහි ගැටලුවක් නැත. එහෙත් සබ්බකාය පටිසංවේදී අවස්ථාවේ හුස්ම ලෙස හුස්ම රැල්ල දෙස බැලිය යුතු ආකාරය පහදා දෙන්න. නාසිකාග්‍රේ දීමද එසේත් නැත්නම් හුස්ම රැල්ල ඔස්සේ මුල මැද අග දක්වා යා යුතු දෙයි පහදා දෙන්න. ඔව් ඇත්තටම හුස්ම රැල්ලේ තමයි අපි මුල මැද අග බලන්නේ. ඉතින් උදාහරණයකින් කියනවා නම් අපි හිතමු මේකේ කියලා හුස්ම රැල්ල. දැන් මේක නම් හුස්ම රැල්ල. දැන් අපි ඉන්නවා නාසිකාග්‍රේ හිත නතර කරගෙන. නතර කරගෙන ඉන්නකොට ඔන්න තාම හුස්ම දැනුනේ නැහැ. අපි ඉන්නේ නිකන් මුකුත් නොදැනෙන ස්වභාවයක. ඔන්න දැන් මුල ප්‍රදේශය දැනෙනවා. මේ ළඟට කිට්ටුනා නම් ඔන්න දැන් මුල ප්‍රදේශය දැනෙනවා. ඊට ඔන්න මැද ප්‍රදේශය දැනෙනවා. ඊළඟට ඔන්න අග ප්‍රදේශය දැනෙනවා. ඊපස්සේ අවසానයි. අපි ඉන්නවා මෙතන නතර වෙලා. ඊට පස්සේ යන්න ආයෙත් මුල ප්‍රදේශය දැනෙනවා. මැද ප්‍රදේශය දැනෙනවා. අග ප්‍රදේශය දැනෙනවා. ඒක ගියා. අපි මෙතන නතර වෙලා ඉන්නවා අවසానයි. මේ විදිහට මේ ආස්වාසයේ මුලැමැදාග ප්‍රස්වාසයේ මුලැමැදාග බලා ගන්න පුළුවන් නම් අන්න සබ්බකාය පරිසංවේදී මට්ටමට ගන්න පුළුවන්. ඒ කියන්නේ මුලදී අපිට හුස්ම රැල්ලේ වැටෙන්නේ මැද තියෙන ගොරෝසු හරියක් විතරයි. නමුත් මේකේ ඊටාම සියුම් පටන් ගැනීමක් තියෙනවා. ඒ සියුම් පටන් ගැනීම බලා ගන්න අන්න අපි උත්සාහත් වෙනවා. එතකොට අන්න ඊටාම සියුම්ම මේක පටන් ගන්නවා. ටික ටික දැනීම වර්ධනය වෙනවා. යම් උච්ච ස්ථානයකට ආවට පස්සේ ඔන්න ඒක ආයි ක්‍රමයෙන් ක්‍රමානුකූලව අඩු වෙලා යනවා. අඩු වෙලා ගිහිල්ලා සමනය වෙනවා. සමහරවිට මේ ඊළඟට ප්‍රස්වාසය පටන් ගන්න කලින් පොඩි ગેප් එකකුත් තියෙනවා. පොඩි හිස් තැනකුත් තියෙනවා. ඊට පස්සේ ඔන්න ප්‍රස්වාසය පටන් ගන්නවා. ප්‍රස්වාසය ඔන්න මුල ප්‍රභාවය අහු වෙනවා, මැද හරිය අහු වෙනවා, අග හරිය අහු වෙනවා. ඒක දැන් ඊළඟට සම්පූර්ණයෙන්ම ගියා අවසానයි. ඊළඟට ඔන්න ආයි පොඩි හිස් තැනක් තියෙනවා. පොඩි පරතරයක් තියෙනවා. ඊළඟට ඊට පස්සේ තමයි ඊළඟ ආස්වාසය පටන් ගන්න. ඒත් අපිට මෙන්න මේ මුල මැද අග ඊළඟට අර පොඩි හිස් තැන ආයෙත් ප්‍රස්වාසයේ මුල මැද අග ආයෙත් පොඩි හිස් තැන ආයෙත් ඊළඟ ආස්වාසයේ මුල මැද අග ඕක බලමින් ඉන්නවා නම් අන්න අපිට සබ්බකාය පරිසංවේදී මට්ටමට එන්න පුළුවන්. ඇත්තටම මේක බලනකොට කයත් කයත් ඇත්තටම තැම්පත් වෙනවා. ඒ කියන්නේ අපිට ඕක ඇත්තටම ක්‍රම දෙකකට යන්න පුළුවන්. ඕනේ නම් ඇත්තටම හොඳට මේ ආස්වාස ප්‍රස්වාසයේ මුලැමැදාග බලන්න පුළුවන්. එහෙම නැත්තම් පොඩ්ඩක් ඕනම් කයෙත් කය හොඳට සංසිඳිලා තියෙන හැටි. කය හොඳට තැම්පත් වෙලා තියෙන හැටි. කය දිහත් පොඩ්ඩක් ඕනම් සමස්තයක් වශයෙන් බලලා ඊට පස්සේ ආයෙත් මේ කයත් හොඳට තැම්පත් වෙන දීලා ඔන්න ආයෙත් ආනාපාන සතියට එන්න පුළුවන්. එතකොට මේ කොහොමත් ආස්වාස ප්‍රස්වාසයේම මුලැමැද අග බලනවා. එතකොට මේ මුලැමැද අග බලන්න බලන්න දැන් ඇත්තටම හිතට බෑ මේක වෙන කටයුත්තක් කර කර කරන්න. මේක වෙන දේවල් හිත හිතා මේක කරන්න බෑ. මුළු ලෝකෙම අමතක කළා සම්පූර්ණයෙන්ම හිත ආනා ආස්වාස ප්‍රස්වාසයේම එක කරා නම් තමයි ඔන්න මේක කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔන්න ඊටාම් සියුම පටන් ගන්න හැටි මැද මැද ප්‍රදේශය අග ප්‍රදේශය ඔක්කොම ටික අහුවෙනවා. ඉතින් දැන් ඕක හරියට කරනවා නම් ඊළඟට ඇත්තටම හුස්ම රැල්ල සියුම් වෙන්න ගනීවි. එතකොට මේක මේ ආයේ මේ ගොරෝසු කරන්න යන්න එපා. මේකට හේම තැම්පත් වෙන්න දෙන්න. සිනුදු වෙන්න ඉඩ දෙන්න. සියුම් වෙන්න ඉඩ දෙන්න. ඒකට ඒක සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා සෑහෙන තැම්පත් වේවි. ඒක තමයි අතරම ඊළඟ ස්ටෙප් එක මේ පියවර වෙන්නේ. මේ පස්සම් භයං කාය සංඛාරං අසසිසාමිති සික්ඛති කියලා. හොඳට මේක තැම්පත් වෙනවා. තව මේ සමහන් වෙන්න ගන්නවා. සියුම් වෙන්න අරගෙන ඔන්න නොදැනී යන මට්ටමකට එනවා. ඒකට ඉඩ දෙන්නයි තියෙන්නේ. ඒ ප්‍රශ්නෙම සක්මන් භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ ටික වේලාවක් යෙදෙන විට කුණුඩැල්ලෙක් ගමන් කරන්නාක්සේ දෙපා පොළවේ අලවමින් ගලවමින් සසර ගමන පියවරෙන් පියවර මරණය කරා ගමන් කරනවා නොවේදයි සිතේ. මෙවැනි සිතුවිලි ඇතිවීම වරදක් දැයි පහදා දෙනුමින් දෙපා නමද ඉල්ලා සිටිමි. ඔව් කමක් නැහැ. සිතුවිලි එනවා. ඒ වගේ යම් වැටහීම් එනවා. හැබැයි ඒක ඔස්සේ දිගට හිතන්න යන්න එපා. අපි බොහොම නිශ්ශබ්දව, ඒ හිතේ කතාව නතර කරගෙන ඇතුලේ කතාව නතර කරගෙන අපි හිතමු අපි සක්මනේ හොඳින් යෙදෙනවා. යෙදෙනකොට ඉතින් මේක දිහා බලාගෙන නිශ්ශබ්දව යනකොට මොන එක පාරටම යම් සිතුවිල්ලක් පහළ වෙන්න පුළුවන්. ආ මේක මෙන්න මේ වගේ තමයි කියලා වැටහෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. ඊට පස්සේ ඒක ඔස්සේ දිගට දිගට දිගට හිතාගෙන යන්න එපා. අරක සිතුවිල්ල ආවා ඒක එහෙම අවසන් වෙන්න ඉඩ දෙන්න. අවසන් වුණාට පස්සේ ආයෙත් අර කරගෙන කර කර හිටියේ වැඩේම කරන්න. හොඳට ආයෙත් මේ පාදයේ දැනෙන දේත් එක්කම හිත තියාගෙන යන්න. ඊළඟට ආයෙත් තව ඊට ඔයිටත් වඩා ගැඹුරු දෙයක් වුණත් වැටහෙන්න ඉඩ තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වසර කීපයක සිට භාවනා කරන අයෙක්මි. පර්යංක හා සක්මන් භාවනාවේදී ශූන්‍යතාවයේ බොහෝ විට අත්දකින්නෙමි. එදිනෙදා ජීවිතයේ කටයුතු වලදී සිතුවිලි ඉතා අඩු මට්ටමක පවතී. දැන් ටික කලක සිට එදිනෙදා වැඩ කටයුතු වල වලදී යෙදීමෙන් පසු ඒ වාගේ බොහෝ විස්තර මතකයේ සටහන් වී නැති බව මට දැනේ. ස්වාමින් වහන්සේ මේ తত্ত্বය සාමාන්‍ය සිදුවීමක්ද කරුණාවෙන් පහදා දෙනසේක්වා. ත්වන් සරණයි. ඔව් ඇත්තටම මේ කාලයක් තිස්සේ දැන් කාගෙද දන්නේ ප්‍රශ්නේ නේද? මේ ඕක නම් සාමාන්‍ය දෙයක් තමයි. ඒ කියන්නේ ඇත්තටම ඕක කරගෙන යනකොට අ අපිට වුමනා ටික විතරයි මතක හිටින්නේ. අනවශ්‍ය ටික ඔක්කොම අමතක වෙලා යනවා. අනවශ්‍ය ටික කියන්නේ අපි අවධානයෙන් උමනාවෙන් මතක තියා ගැනීම සඳහා යම් දෙයක් උත්සාහවත් වුණා නම් ඒක හොඳටම මතක හිටිනවා. හැබැයි අපේ අවධානයේ තරම් ලක්කුණු නැති දේවල් තියෙනවා නම් ඒවා එහෙම්ම නිකන් අර වතුර ඉරක් ඇඳලා වගේ මැකිලා යනවා. හැබැයි සමහර වෙලාවට ඉතින් ඕක පොඩ්ඩක් අවුස්සලා ගත්තොත් මතක් වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි මේ හිතනම් තියෙන නිදහස් ස්වභාවයක නැත්තම් හිත තියෙන්නේ කියන්නේ මතකය දැන් අපිට සාමාන්‍යයෙන් වෙන්නේ දැන් හිතන්න මතකය කියලා අපි හුඟක් වෙලාවට කරන්නේ දේවල් මතක් කර කර මතක් කර අතීතයේ වෙච්ච දේවල් මතක් කර කර මතක් කර නිකන් මතු පිට තියා ගැනීමක් වගේ දෙයක් නතන වෙන්නේ. සාමාන්‍යයෙන් අපි මතකය කියලා ඒ වගේ අර්ථ දක්වන්නේ. නමුත් ඔය මට්ටමේදී ඇත්තටම වෙන්නේ මේ කියන්නේ එහෙම නැහැ මතු පිට දැන් අපි හිතමු නිකන් අපි හිත අර්ථ දක්වනවා නම් මතු පිට ස්තරයක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ ස්තරයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ක්‍රමයට පෙන්වන්නේ මේ මේ කියන්නේ සබ්කොන්ෂස් කියලා ලෙවල් එකක් පෙන්නනවානේ. ඊට වඩා උඩින් කොටස වෙන මොකද්ද නමකින් කියනවානේ. දැන් ඒ උඩ කොටස ඇත්තටම නිදහස් වීමක් වගේ තියෙනවා. හැබැයි යට කොටසේ යම් තැම්පත් වීමක් තියෙන්න පුළුවන්. ඕනනම් මතක් කරලා ගත්තාම ආයි අවදි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අර උඩ හිතේ මතුපිට ප්‍රදේශයේ සෑහෙන්න නිදහස් භාවයක හිස් ස්වභාවයක අරමුණු නොගන්නා ස්වභාවයක උපාදාන නොකරන ස්වභාවයක තමයි තැම්පත් කියන්නේ පවත්තන්න උත්සාහත් විය යුත්තේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. හැබැයි මේවා දේවල් මතක් කරලා ගන්න බෑ කියලා අදහස් වෙන්නෙත් නැහැ. හොඳට යමක් අවශ්‍ය වුණා නම් මතක් කරලා ගන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකමයි සතිය දිනු කිරීමේ ඒ කියන්නේ පැතිවලදී පෙන්නනවා මේ මේ ඒ සතියේ මට්ටමක් පෙන්නනවා පරමේන සති නේපක්කේන සමන්නාගතෝ චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා කියලා. ඒ කියන්නේ තාම හොඳට සතිමත් භාවයක් පිහිටනවා. ඒ සතිමත් භාවය තුළ මේ හුඟා කලින් කරපු කරපු දේවල්, කලින් කියපු දේවල් නැවත අනුස්සරණය කරලා ගන්න පුළුවන්. සරිතා අනුස්සරිතා. ඒ කියන්නේ ආයෙත් ඒ කියන්නේ කලින් දැන් හිත පැහැදිලිව තිබුණා. හැබැයි ඕන්නම් මතක් කරලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. දැනට මුකුත් මතක නැද්ද? <laughs> මම හිතනවා මතක තියෙන ටික ඇති වෙයි කියලා. <laughs> ඒක තමයි. ඒක තමයි. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ටික ටික මටත් හිතෙනවා ඒ කියන්නේ සමහර දැන් හිතේ තියෙනවා නමුත් හිතේ මතු පිට ස්තරය හිස්ව ගතියක් තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ මතු පිට ස්තරයට ඇවිල්ලා ඇවිල්ලා හැමතිස්සම නිකන් මේක මේ දෝ මොකක්ද ඒකට කියන්නේ මේ දොඩමලු වෙවි ඒකත් එක්කම කතා කර කර සංඥා බහුල වෙවි හිත ඇහිරිච්ච ස්වභාවයක් මෙතන තියෙන්නේ. එහෙම ගතියක් නෙමෙයි. විපස්සනාවේ යන්න යන්න හිතේ පැහැදිලි භාවය තමයි වර්ධනය වෙන්නේ. හිතේ තියෙන ඉඩකඩ හොඳට වැඩි වෙනවා. දැන් අපි හිතමු අපේ හිත හරිය පටු වෙලා මේ අපිට හිතන්න තියෙන්නේ පොඩි ඉඩයි නම් නැත්නම් අපිට වමනා ඉඩ හරි පොඩි නම් ඉතින් මේකෙන් වැඩක් ගන්න බැහැනේ. මොකද විපස්සනා හරහා මේක ලොකු පුලුල් පුලුල් වීමක් වෙනවා. හිතට ඕන තරම් ඉඩ තියෙනවා දැන්. ආත්පස පැතිරිච්ච ස්වභාවයක් තියෙනවා. අන්නේ වගේ පැත්තට තමයි යන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. මා සුදුසු සක්මන් මළු තීරයක් තෝරාගෙන සක්මන් කරන්නට යෙදුණෙමි. පළමුව කීප විටක් මළුවේ ඇවිදගෙන ගිය අතර පසුව දකුණු පාදයේ පොළව තබන විට දකුණු දකුණ කියාද වම් පාදයේ තබන විට වම කියාද සිහියෙන් ඇවිද ගියෙමි. උදෑසන සක්මන් තීරුවේ සක්මන් කරන විට දකුණු පාදයට මෙන්ම වම් පාදයේ තබන විටද පොළවේ ඇති සීතල බව හොඳින් දැනුනි. තවද පාදයේ මැද කොටසට සහ ඇඟිලිවලට පළමුව සීතල බව දැනුණු අතර යටිපතුලට සීතල බව දැනුනේ පසුවය. එමෙන්ම දකුණු පාදයේ ඔසවා වම් පාදයේ තබන විටද වම් පාදයේ ඔසවා දකුණු පාදයේ තබන විටද පාදයේ ඔසවන විට පාදයේ තබනවාට වඩා පොළවේ සීතල බව කකුලේ මැද කොටසට හා ඇඟිලි වලට දැනුනි. එමෙන්ම ගල් කැබැල්ලක් ඇනුන විට එම ඇනුන තැන වේදනාවක් දැනුනි. තවද සිනිඳු වැලිවල ඇති සිනිඳු සීතල බව ගොරෝසු තැන්වල ඇති ගොරෝසු බවද දැනුනි. කොන්ක්‍රීට් මත ඇවිදගෙන යෑමේදී එහි ඇති තද ගතියද ටයිල් පොළවේ සිනිඳු සීතල බවද ලනු පෙදුරුවල ගොරෝසු බවද දැනුනි. හොඳයි එහෙනම් මම පොඩ්ඩක් වචනයක් කියන්නම්. දැන් අත්‍තරම ආධුනික පිරිසකුත් ඉන්නවා කියපු හින්දා ඉතින් අපි මෙහි සක්මන් භාවනා කරන හැටි පොඩ්ඩක් මම කියන්නම්. කියන අපි ඉස්සෙල්ලා සක්මන් මළුවක් තෝරගෙන ඒකේ පොඩ්ඩක් ඉස්සෙල්ලා ලොකු බරක් හිතර ගන්න තු එහාටයි මෙහාටයි පොඩ්ඩක් ඇවිදිනවා. ඇවිදලා කය ටිකක් ඇලි මෑලි කම් දුරු කරගෙන කය ටිකක් හොඳට මේ සක්මනත් එක්ක යාලුනාට පස්සේ ඊළඟට අපි කරන්නේ ඔන්න පොළවේ පාදයක් ස්පර්ශ වෙනවා. අපි තුන් වම් පාදයේ ස්පර්ශ වෙනවා. අපි පුළුවන් ද කියලා බලනවා අපේ මුළු අවධානයම මේ ස්පර්ශයේ රඳවන්න. දැන් පාදේ වැදුනා වැදුන වැදුනකොට හොඳට තේරෙනවා. පොළවේ දැන් මුලින් වැදුන්නේ නැහැ ඔන්න වැදුනා. මේ වදිනකොට Tamanට ලොකු හොඳට තදට දැනෙනවා මේ ස්පර්ශයක් දැනෙනවා. අන්නේ දැනීමට අපේ පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන්ද කියලා බලනවා. සතිය පිහිටවන්න පුළුවන්ද කියලා බලනවා. ඊට පස්සේ අපි හිතමු ඕක පුළුවන් වුණා කියලා. ඊළඟට ඔන්න ආයි ඊළඟ පාදේ තියෙනවා. දැන් මේ හැබැයි සක්මන සාමාන්‍ය වේගෙන් කරන්නේ. මේ කියන්නේ මේ මොකක්වත් કૃතිමව හුඟා කිමින් යන්නත් එපා, හයියෙන් දුවන්නත් එපා. සාමාන්‍ය වේගෙන් කයට ඇවිදින්න දෙන්න. ඇවිදින දීලා තමයි මේ කටයුත්තේ යෙදෙන්නේ. ඊට පස්සේ ඔන්න ආයි දකුණු පාදේ වදිනවා, පොළවේ හොඳට ස්පර්ශ වෙන බව තේරෙනවා. එතකොට ඒ දැනීම තුළ හොඳට හිත පවත්වනවා. ආයිත් වම් පාදේ වදිනවා, දැනෙනවා. ඒ දැනීම තුළ හිත පවත්වනවා. ඉතින් සමහරවිට අපිට ඕක කරගන්න බෑ. හිත පිට දුවනවා. අතීතයේ දේවල් එක්ක දුවනවා, අනාගත දේවල් එක්ක දුවනවා. ඉතින් ඒ මේ මේ සරල දේ අපිට කරගන්න බෑ. ඉතින් අපි මේක සාර්ථක කරගන්න උපක්‍රම යොදනවා. එක උපක්‍රමයක් තමයි මේ පොළවේ නැත්නම් වම් පාදයේ පොළවේ වදිනකොට දැන් තමයි ස්ථිරයි මේ වැදුනේ වම් පාදයේ කියලා. ඒ නිසා අපි මේ වෙලාවදී වම කියලා මෙනෙහි කරනවා. ඒ කියන්නේ වැදුනට පස්සේ දැන් තමයි හොඳටම විස්තරයි වැදුනා මේ වැදුනේ වම් පාදයේ වම කියලා වචනේ හිතින් මෙනෙහි කරනවා. කටින් කියනව නෙමෙයි හිතින් මෙනෙහි කරනවා. ඊට ඔන්න දකුණු පාදේ වැදුනා. වැදුනාට පස්සේ දැන් දැනීමක් තියෙනවා. ඒ දැනීම ඇති වුණාට පස්සේ ඔන්න දකුණ කියලා හිතින් මෙනෙහි කරනවා. මේ විදිහට අපිට වම දකුණ වම දකුණ කියලා ඉතින් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි හිතමු මේ කටයුත්තේදී ඔන්න අපි තුමු පියවර පහක් විතර ඔන්න මේක පේලියට යන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඔන්න හිත පිට ගියා. පිට ඔන්න ගියාට පස්සේ තුමු විනාඩි පහක් විතරම අමතකයි. දැන් මේ ඉන්නේ කොහෙද? යන්නේ කොහෙද කියලා වෙන වෙනම කල්පනා කර කර ඉන්නේ. ප්‍රවෘත්ති පත්‍ර ගැන කල්පනා කරගෙන දැන් මේ කාලේ හැටියට নানা ප්‍රකාර දේවල් කල්පනා කරගෙන ඉන්න. ඔන්න ආයෙත් මතක් වෙනවා. ආයෙ ඔන්න මතක් වෙනවා මේ වම දකුණ කරන්නයි ආවේ කියලා. ඔන්න ඊට පස්සේ ඉතින් ආයෙත් කරගෙන යනවා. ඉතින් ඔහොම තමයි ඉතින් යන්න වෙන්නේ. ඒ නිසා මුලදී ටිකක් අපිට අමාරුයි. මොකද S2ත් අරගෙන හක්මන් භාවනාව කරන්න තියෙන්නේ. සද්ද බද්දත් ඇහෙනවා. ඊළඟට කයත් සෙලවෙනවා. අනිත් අයත් වටේ සක්මන් කරනවා. ඒත් අපිට දැන් හැකියාව ලැබෙනවා මේ ඔක්කොම දේවල් තියෙනකොට අපිට පුළුවන් ද මේ වම් පාදයේ පොළවේ වදිනකොට එතනට හිත යොමු කරන්න. දකුණු පාදයේ පොළවේ වදිනකොට එතෙන්ට හිත යොමු කරන්න. ඉතින් මේක තමයි ඇත්තටම අපි දියුණු කරන්න හදන කුසලතාවය. මේක තමයි ඇත්තටම කියන්නේ සක්මන් භාවනාවෙන් ලැබෙන මුලදී ලැබෙනවා මුලදී ටිකක් අමාරු වෙනවා මොකද අභියෝගශීලී. මොකද දැන් ඉඳගෙන කරන භාවනාවේදී නම් අපි S දෙකක් පියාගෙන ඇඟපත හොල්ලන්නේ නැතුව බොහොම නිශ්ශබ්දව තමයි බලන්නේ. නමුත් සක්මන් භාවනාවේ ඊට වඩා අපි වුවමනාවෙම ඇවිදිමින් අනිත් ඈත් ළඟ ඉඳද්දී ඇස් දෙකත් අරගෙන සද්දත් ඇහෙනකොට තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් මේක එක අතකින් මුලදී අමාරුයි. හැබැයි ටික ටික ටික මේක පුරුදු කරන්න පුරුදු කරන්න මේකේ පුදුමාකාර හැකියාවන් වර්ධනය වෙනවා. ඒ නිසා සක්මන් භාවනාව අනිවාර්යයෙන්ම යෙදෙන්න. එතකොට අපි හිතමු මේක කරන්න තමාරුයි කියලා. දැන් මේ වම දකුණ කියාගෙන ගියාට වම කියලා ඉන්න දකුණ කියලා කියනකොට මේ අතර තියෙන කාල පරිච්ඡේදයේදී පවා හිත පිට යන්න පුළුවන්. ඒ නිසා මේක තව පොඩ්ඩක් සංකීර්ණ කරලා දෙනවා. මේක කොටස් දෙකකට කරලා දෙනවා. මේ එසවීමේ මුළු ක්‍රියාවලිය බලනවා. වම් පාදයේ එසවෙනවා, එසවීමේ මුළු ක්‍රියාවලිය බලනවා. එතෙන්දිත් ඕනනම් ඔසවනවා කියලා මෙනෙහි කරනවා. ඊට තබනවා, තැබීමේ මුළු ක්‍රියාවලියේම හිත පවත්වනවා, තබනවා කියලා මෙනෙහි කරනවා. ඊළඟ පාදයක් ඔසවනවා, තබනවා. මේ පාදය ඔසවනවා, තබනවා. මේ විදිහට කොටස් දෙකකට කඩලා දෙන්න පුළුවන්. එතකොට අර එසවීමේ මුළු ක්‍රියාවලිය බලන්නත් ඕනේ, තැබීමේ මුළු ක්‍රියාවලිය බලන්නත් ඕනේ. ඕනනම් ඔක තුනකට කඩලා දෙන්නත් පුළුවන්. ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා. ඉතින් මේ විදිහට අපිට මේකේ මුළු අවධානය පැවැත්වීම තමයි ප්‍රධානම ඉලක්කය. දැන් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න Tamanට දැනෙන දේවල් තමයි දැන් මේ වார்த்தාවේ අතුලත් කරලා තියෙන්නේ. ඔන්න අපිට තේරෙනවා සමහර ලාවට පොළවේ පාදයේ ස්පර්ශ වෙනකොට සමහරට තද ගතියක් දැනෙනවා. සමහරට ගොරෝසු ගතියක් දැනෙනවා. සමහරට සිනිඳු ගති දැනෙනවා. සමහරට උණුසුම් ගති දැනෙනවා. සමහරට තෙත් ගති දැනෙනවා. වියලි ගති දැනෙනවා. මේ දැනෙන දේවල් වල අපේ හිත පවත්වා මේ දේවල් ඊටාම උදාසීන අරමුණු. අපි දැන් ඔන්න චිත්‍රපටියක් දිහා බලන් ඉඳද්දී මේ වගේ නෙමෙයි මේක. මේක හිත පවත්වන්න සෑහෙන වීරයක් අවශ්‍යයි. මොකද අපිට මේ චිත්‍රපටියක් බලන්න වීරයක් ඕනේ නැහැනේ නේද? දැන් ප්‍රවෘත්ති පත්‍ර බලන්න ප්‍රවෘත්ති අහගෙන ඉන්න වීරයක් ඕනේ නැහැ. ඒකෙන්ම අල්ල ගන්නවා අපිව. ඒකෙන්ම අපේ හිත දැහැ ගන්න ස්වභාවයක්, ග්‍රහණය කර ගන්න ස්වභාවයක් තියෙනවා. අපි නිකන් කාවැදිලා වගේ ඒක බලන් ඉන්නවා. නමුත් මේ ක්‍රියාව කරන්න ලොකු ශක්තියක් අවශ්‍ය වෙනවා. මේ ක්‍රියාව කරන්න ලොකු වීරයක් අවශ්‍ය වෙනවා. ඒ වීරය තමයි අපිට හැදෙන්නේ. මේ මෙතන ඇත්තම කෙලෙස් නැති අරමුණක් මේ ගන්නෙ. ඊටාම කෙලෙස් අඩු අරමුණක් නැත්නම් කෙලෙස් නැති අරමුණක් තමයි මේ අරගෙන තියෙන්නේ. ඒ නිසාම සමන්ට හරි කම්මැලි මේක කරන්න. නමුත් මේක උනන්දුවෙන් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් කරනවා නම් අන්න හිත ටික ටික ටික මේ කෙලෙසුන්ගෙන් අඩු වෙන්න ගන්නවා. දැවෙන් දැවිලි වලින් තැවිලි වලින් අඩු වෙන්න ගන්නවා. හිතේ තියෙන දුක් දොම්නස් දුර වෙන්න ගන්නවා. ඒ නිසා මේක මුලදී අපිට මේකේ තියෙන වටිනකම තේරෙන්නේවත් නැහැ. මොකද්ද මේ මේ තරම් සරල දෙයක් මේ මේ මේක කරන්නද මම නිසරණවණේට ආවේ කියලා ඉතින් සමහරට චෝදනා කරන්න පවා ඉඩ තියෙනවා. මොකද කරන්න තියෙන ඉතාලම සරල දෙයක්. හැබැයි මේක යෙදෙන්න මේ වර්තමානෙට හිත නොගෙන කිසිම පියවරක් ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මූලික අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙනවා මේ වර්තමානයේ තියෙන කයට හිත ගැනීම. ඉතින් මේ මම මේ කතා කරන්නේ ආධුනික යෝගාවචරයින්ට කරන්න තියෙන ප්‍රධානම දේ. සමේ කය නිරන්තරයෙන් ඉන්නේ වර්තමානයේ ඉතින් කයේ පැවැත්වෙන යම්කිසි ක්‍රියාවලියක් අපි උපයෝගී කරගන්නවා අරමුණක් කරගන්නවා හිතත් වර්තමානයට ගැනීම සඳහා. ඉතින් මේ කටයුතු තමයි දැන් මේ අපි සක්මන් භාවනාවකින් කරන්නේ. ඒතර මේ කළා තියෙනවා හොඳයි. මේ විදිහට අපිට මේ විස්තර ටිකක් අහුවෙන්නේ. දැන් ඔන්න තද ගතියක් දැනුණා අය, රළු ගතියක් දැනුණා අය, සිසිල් ගතියක් දැනුණා අය, උණුසුම් ගතියක් දැනුණා අය. ඒකට අපිට මේ විස්තර ටිකක් අහුවෙන්නේ අන්න අපේ අතීතය ගැන මතක් කර කර ගිහිල්ලත් නැහැ. අනාගත අපේක්ෂාවන් ඔස්සේ සිහින ඔස්සේ ගිහිල්ලත් නැහැ. මේ දෙකෙන්ම කොහොම හිත මුදවගෙන හිත නිදහස් කරගෙන මේ වර්තමානයේ මේ කටයුත්තේ යෙදිච්ච නිසා තමයි ওই තරම් විස්තර ටිකක් හම්බෙලා තියෙන්නේ. ඒ නිසා මේ වார்த்தාව හොඳයි දෙකට කරගෙන යන්න. පර්යංක භාවනාව සුදුසු තැනක් තෝරාගෙන පර්යංක ආනාපාන සති භාවනාව සඳහා හිඳ ගතිමි. පළමුව ආස්වාසයට සහ ප්‍රස්වාසයට හිත යොමු කරමි. ආස්වාසයේදී සහ ප්‍රස්වාසයේදී හුස්ම රැල්ල මුහුද ඉහළ යෑම සහ පහළට බැසීම ආකාරයට දැනුනි. එමෙන්ම ආශ්වාසයේ කෙටි බවද ප්‍රශ්වාසයේ දිගු බවද ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ විරාමය දිගු බවද දැනුනි. එමෙන්ම ආශ්වාස ප්‍රශ්වාසයත් සමගම පපුවේ උස් පහත් වන බවත් හා බඩ පිම්බෙන හැකිලෙන බවත් එක විට සිදුවන බව දැනුනි. එමෙන්ම ආශ්වාසයේදී හුස්ම රැල්ල සීතල බව හා ප්‍රස්වාසයේදී හුස්ම රැල්ල මද උණුසුම් බවක්ද දැනුනි. ගරු ස්වාමින් වහන්සේ තවදුරටත් භාවනාව වඩා වර්ධනය කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. අප සැමට ධර්ම දේශනා කරන ඔබ වහන්සේට මේ ගෞතම බුදු සාසනයේදීම නිර්වාණ සම්පත්ත අවබෝධ වේවා. හොඳයි. එසේම වේවා. එතකොට මේ කළා තියෙන හොඳයි. ඕක තව දිගට කරන්න. ඒ කියන්නේ දැන් ඔය දැනෙන දේවල් වලට වෙන දේත් බලන්න. උණුසුමක් දැනෙනවා. ඒක කලින් තිබුණ නැහැ. ඔන්න දැන් දැනෙනවා. ඊට පස්සේ ඒක දැනීම අවසන් වෙනවා. ආයොන්න රළු ගතියක් දැනෙනවා. කලින් තිබුණ නැහැ. රළු ගතිය දැනෙනවා. අවසන් වෙනවා. ඊළඟ අපි හිතමු ඔය දැනෙන අපි හිතමු තවත් ඉතින් ඔය කියන්නේ නාසිකාග්‍රේත් දැන් මේ දැනෙන දේවල් ටිකට දැන් ඕන්නම් ටිකක් වැඩි අවධානයෙන් යොමු කරමින් කටයුතු කරගෙන යන්න. මෙනෙහි කිරීමක් කරනවා මම හිතනවා දැන් නම් මෙනෙහි කරන්නේ නැතුව ඇති කියලා. මෙනෙහි නොකරම දැන් මේ කටයුත්ත කරන්න පුළුවන්ද කියලාත් බලන්න. ඒ කියන්නේ බොහොම සංසුම් මනසක්, නිශ්ශබ්ද මනසක් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය හොඳින් නිරීක්ෂණය කරනවා. එතකොට තමයි දැනෙනවා මේ ආශ්වාසයේ සිසිල් ප්‍රශ්වාසයේ උණුසුම් ආශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ කෙටි ඔය වගේ විවිධාකාර දේවල් දැනෙනවා. ඕක දිගට තව ටිකක් කරගෙන යන්න ඊට පස්සේ ඉබේටම ඊළඟ පියවරට තමන් තල්ලු වෙගෙන යනවා. පරයන්ක භාවනාව පරයන්ක භාවනාව සඳහා සැහැල්ලුවෙන් වාඩි වී සිත නිසලව තබා සිටින විට පිම්බීම හැකිලිම ලෙස හඳුනා ගැනීම පහසු විය. ඒ අනුව මෙනෙහි කරමින් භාවනාව දිගට ගෙන යාම සුදුසුද? නැත්නම් ආනාපාන සතිය වැඩිමිට හුරු විය යුතුයද? පිම්බීම හැකිලිම දිගට වර්ධනය කිරීම සුදුසුද? ඔව් පිම්බීම හැකිලිම ඔස්සේ යන්න. ඒක හොඳට සමන්ට ප්‍රකට නම් ඒක ඒකේ හොඳට හිත පවත්වන්න පුළුවන් නම් අවධානයෙන් ඉන්න පුළුවන් නම් සිහියෙන් සතියෙන් ඉන්න පුළුවන් නම් ඒක හොඳින් කරන්න. දැන් බලන්න ඕනනම් පිම්බීමක් හැකිලීමක් කියලා මෙනෙහි කරනවා නම් ඒක ටිකක් මුලදී මෙනෙහි කළා ඊළඟ පොඩ්ඩක් මෙනෙහි කිරීම නතර කළාත් බලන්න දැන් මේ පිම්බීමක් එක්කම ඉන්න පුළුවන්ද? හැකිලීමක් එක්කම ඉන්න පුළුවන්ද? මෙනෙහි කරන්නෙත් නැතුව. ඒක තමයි ඊළඟ පියවර වශයෙන් අපිට කරන්න තියෙන්නේ. දැන් පිම්බීමක් සිද්ධ වෙනවා. ඒ වෙලාවේ ඒ පිම්බීමත් එක්ක හොඳට අවධානයෙන් ඉන්නවා. නිශ්ශබ්ද මනසකින් පිම්බෙනවා කියලා මෙනෙහි කරන්නෙත් නැහැ. එතන හැකිලීමක් සිද්ධ වෙනවා. හැකිලීමත් එක්ක හොඳ අවධානයෙන් ඉන්නවා. හැකිලෙනවා කියලා මෙනෙහි කරන්නෙත් නැහැ. හොඳට දැන් විස්තර බලාගෙන. ඒ කියන්නේ ඊටාම සියුම්ම පිම්බීම පටන් ගන්නවා. මේක වර්ධනය වෙනවා. ඉස්සරහට ගිහින් තද වෙලා වගේ නතර වෙනවා. ඊට පොඩි විරාමයකට පස්සේ ඔන්න ආයෙ හැකිලෙන්න පටන් ගන්නවා. ඒකත් ඔන්න පටන් අරගෙන ලිහිල් වේගෙන ගියා. ඔන්න අවසාන වෙනවා. නොදැනී යනවා. නොපෙනී යනවා. ඊට ආයෙ කෙටි විරාමයකට පස්සේ ඊළඟ පිම්බීම පටන් ගන්නවා. ඉතින් මේකයි ආනාපාන සතිය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. එකම විදිහට තමයි මේක විකාශනය වෙන්නේ. ඒ නිසා පිම්බීම හැකිලිම හොඳට වැටහෙනවා නම් ඒකත් එක්ක යන්න කිසිම වැරද්දක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව මූල කමඨහන් ලෙස ආස්වාස ප්‍රස්වාසයයි මෙනෙහි කෙලෙමි. හුස්ම ඉහළ පහළ යන හැටි නිරීක්ෂණය කෙලෙමි. ආස්වාසය ප්‍රස්වාසයේ ඇතුළවන සැටි හා පිටවන සැටි නිරීක්ෂණය කෙලෙමි. ප්‍රස්වාසයේ පමණක් දැන ගැනීමට හැකිවිය. මට වාර 18ක් පමණ නිරීක්ෂණය කළ හැකිය. ඉන්පසු සිත විසිර ගියා මෙන් දැනිනි. විතර ගියා යයි සිතුවෙමි. කකුලේ වේදනාවක් මතුවිය. එම වේදනාව මෙනෙහි කළෙමි. මාය මෙනෙහි කරන වාර ගණනත් වැඩි කරමින් සිටින විට එහි විසිර එය විසිර ගොස් නැති වී යන බව දෙනුනි. නැවත ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කළද එක්වර දැනුනේ නැත. නැවත මෙනෙහි කිරීමේදී නැවත මුලින් ලෙසම දැනෙන්න පටන් ගතිමි. අලුතෙන්ම භාවනාවට පැමිණි බැවින් මූල කර්මස්ථානයේ ගැනද නිරීක්ෂණය කරන අයුරු පිළිබඳවද අවබෝධය ගැන විස්තර කර දෙන්න. හොඳයි අපි එහෙනම් ඒකත් පොඩ්ඩක් කතා කරමු. ඔව් අපේ කරන්නේ ඉඳගෙන කරන භාවනාවදී ඉස්සෙල්ලා හොඳට කය හරි ගස්සගෙන වාඩි වෙනවා, සම්බරව වාඩි වෙනවා. ඇඳුම් පැළඳුම් වල කොහේ හරි හිර වෙලා තද වෙලා තියෙනවා නම් ඒ තැන් ටික පොඩ්ඩක් මත සකස් කර ගන්නවා. දැන් අපි තුමු හොඳට සම්බර ඉරියව්වක් තියෙන. සැහැල්ලු ඉරියව්වක් තියෙන. යම් සුවදායි බවක් දැනෙනවා. මොකද දැන් තමන් වාඩිලා ඉන්නේ. සුවසේ වාඩිලා ඉන්නවා. ඊළඟට කය ඍජුව තියෙනවා. ඇස් දෙක බොහොම සාමාන්‍ය විදිහට ස්වාභාවිකව පියවිලා තියෙනවා. අත් දෙක එකක් මත එකක් තියෙනවා. නැත්නම් පාද දෙක මත තැම්පත් වෙලා තියෙනවා. දැන් Taman බොහොම සුවසේ වාඩිලා ඉන්නවා. ඉතින් මේ ඉරියව්ව තුළ දැන් ඔන්න විනාඩි කිහිපයක් අවධානයෙන් ඉන්න පුළුවන්. අපි හිතමු ඔන්න අත් දෙක වදින තැන ගැන නැත්නම් පාද ස්පර්ශ තැන් ගැන කොට්ටෙත් එක්ක තමන්ගේ තියෙන ඒ පීඩණය ගැන. ඉතින් මේ අත් එක පොඩ්ඩක් ඉන්නකොට, කයත් එක්ක ඉන්නකොට තමන්ට දැනෙනවා මේ කය නිකන් ඉන්නේ නැහැ. මෙයා નિરાයාසයෙන් හුස්ම ගන්නවා. එතකොට මේ નિરાයාසයෙන් හුස්ම ගැනීම තමන්ට අරමුණු කරන්න පුළුවන්. කොහෙද හුස්ම මේ ගැනීම දැනෙන්නේ කියලා බලන්න පුළුවන්. එතකොට ඊටාම සරලව නැත්තම් ඊටාම පහසුවෙන් කෙනෙකුට හුස්ම ගැනීමත් එක්ක උදරයේ සිද්ධ වෙන චලනය අල්ලන්න පුළුවන්. එතකොට හුස්ම ගන්නවා ආස්වාසයක් සිද්ධ වෙනවා. එතකොට උදරයේ ඉස්සරහට චලනයක් සිද්ධ වෙනවා. පිම්බීමක් සිද්ධ වෙනවා. හුස්ම පිට කරනකොට ආපස්සට යනවා හැකිලීමක් සිද්ධ වෙනවා. එතකොට මේ පිම්බීමේ හැකිලීමේ ක්‍රියාවලිය තුළ අපිට හොඳට හිත යොමු කරගෙන ඉන්න පුළුවන් නම් එහෙම එහෙ කයට මුළු කයටම යොදන්න නැතුව ඔන්න දැන් මේ පොඩි ප්‍රදේශයක් උදර ප්‍රදේශයේ විතරක් හිත රඳවගෙන බලාගෙන ඉන්නවා කොහොමද මේ පිම්බීමක් සිද්ධ වෙන්නේ හැකිලීමක් සිද්ධ වෙන්නේ පිම්බීමක් සිද්ධ වෙන්නේ හැකිලීමක් සිද්ධ වෙන්නේ ඉතින් ඔය දේ අපිට කරගන්න පුළුවන් නම් ඉතින් ඔතනින් ඉස්සරහට යන්න පුළුවන් ඉතින් දැන් මේකේ ප්‍රශ්නයක් වශයෙන් මම කරි අහනවද අන මේ ප්‍රශ්නයක් අනේ විස්තර කර දෙන්න කියලා ආනාපාන සතියේද කරලා තින්නේ එහෙමද ආනාපානසේ ආස්වාස ප්‍රස්වාසයේ දැන් මේක සමහරවිට කෙනෙක් කෙනෙක්ට මේ පිම්බිම හැකිලිම වෙනකොට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හම්බ වෙන්නත් පුළුවන්. කියන්නේ නාසිකාග්‍රයේ තමන්ට දැනෙනවා ආස්වාසයක් සිද්ධ වෙන හැටි ප්‍රස්වාසයක් සිද්ධ වෙන හැටි. ඉතින් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය යොදා ගන්න වර්තමානයේ හිත පවැත්වීම සඳහා සතෝ වාස සති සතෝ පස්ස සති කියලා බුදුරජාණන් වහන්සේ බොහොම සරලව අපිව දානවා එතෙන්ට. ඒ කියන්නේ දැන් හුස්ම රැල්ල හැමතිස්සෙම සිද්ධ වෙන්නේ වර්තමානයේ නැත්නම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ හැමතිස්සෙම වර්තමානයේ අපි මේ අතීතේනුයි අනාගතේනුයි හිත මුදවලා වර්තමානට ගන්න මේ හුස්ම රැල්ල පාවිච්චි කරනවා. එතකොට ඔන ආස්වාසයක් වර්තමානයේ සිද්ධ වෙනවා. ඒකත් එක්ක දැනුවත්ව ඉන්නවා. ප්‍රසආසයක් සිද්ධ වෙනවා. ඒකත් එක්ක දැනුවත්ව ඉන්නවා. ඔන්න දැන් හිතත් ටික ටික ටික ටික තමන්ගේ අවධානය වර්තමානයේ ඉන්න ගන්නවා. ඒත් එක්ක මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ එකඟ වෙන්න ගන්නවා. හිත ඒකාග්‍ර වෙන්න ගන්නවා නාසිකාග්‍රේ ප්‍රදේශයේ. එහෙම ඉන්නකොට ඔන්න තමන්ට දැනෙනවා මේ ඇතම් හුස්ම රැල්ලේ ඔන්න දිගට දැනෙන්න පුළුවන් නැත්නම් හුස්ම රැලි කෙටිව දැනෙන්න පුළුවන් නැත්නම් ආස්වාසයේ දිග්ව දැනෙනවා ප්‍රස්වාසයේ කෙටිව දැනෙනවා ඔය වගේ විවිධාකාර මේ ගති ලක්ෂණ තේරෙන්න ගන්න. ඒ තේරෙන්න ගන්නවා කියනන්න තමන්ගේ හිතේ සමාධිමත් භාවයක් පොඩ්ඩක් දැන් වර්ධනයේ වේගන එනවා හිතේ සම්පජඤ්ඤය දියුණු වේගන එනවා හොඳට දැන් විස්තර ටික ටික පෙනී පෙනී එනවා. ඒ කියන්නේ තව පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම යනකොට ඔන්න එකක් කොටසක් බුදුහාඳුර පෙන්වන දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. ඒ කියන්නේ දැන් ඇතම් හුස්ම රැලි තියෙනවා, අපි තුමා ආශ්වාස තියෙනවා. කලින් එකට සාපේක්ෂව දීර්ඝව දැනෙනවා. වැඩි වෙලාවක් දැනෙනවා. තමන් හොඳට බලාගෙන ඉන්නවා. බොහොම අතපය හොල්ලන්නේ නැතුව බොහොම නිදහසේ බලන් ඉන්නවා. කයට යාගේ පාඩුවේ නිදැල්ලේ හුස්ම ගන්න ඉඩ දීලා. නැතුව මේ තමන් වුමනාවෙන් දිගට හුස්ම ගන්නව නෙමෙයි මේ කය දැන් එයාගේ කැමැත්තෙන් මේ විදිහට සිද්ධ වෙනවා. ඉතින් සමහර හුස්ම රැලි දිගට දැනෙනවා. සමහර හුස්ම රැලි කෙටිව දැනෙනවා. ඉතින් මේ දේවලුත් බලාගෙන ඉස්සරහට යනවා. එහෙම තව ටිකක් වර්ධනය වෙන වර්ධනය වෙන්න තව සියුම් වෙන සියුම් වෙන අපේ අවධානය සතිය දියුණු වෙනකොට අර කලින් කෙනෙකුට විස්තර කරා වගේ බලනවා මේක ඊටාම සියුම්ම පටන් ගන්න හැටි බලන්න උත්සාහත් වෙනවා. එක පාරම මේ ආස්වාසේ ගොරෝසු වෙනව නෙමෙයි. හොඳට දැනෙනව නෙමෙයි. ඊටාම සියුම් නොදැනෙන තැනකින් වගේ තමයි පටන් ගන්න. නොදැනී තිබිලා ඔන්න දැන් සියුම්ම දැනෙන්න පටන් ගන්නවා. ආස්වාසයක් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ඔක ටික ටික ටික වර්ධනය වෙන්න ගන්න. දැන් දැනීම වර්ධනය වෙනවා. ඊට පස්සේ නොදැනී පොඩ පොඩ අඩු වෙලා ගිහින් නොදැනී යනවා. කෙටි විරාමයකට පස්සේ ඔන්න ඊළඟට ප්‍රස්වාසය දැනෙන්න ගන්නවා. ඉතින් මේ පියවරටත් යන්න දැන්. දැන් ආනාපාන සතියේ දෙන්න පුළුවන් නම් හිත ඒ අරමුණේ තියෙනවා නම් දැන් පොඩ්ඩක් තා විස්තර බලන්න යන්න. හොඳයි. සක්මන් භාවනාව මම සක්මන් භාවනාවේදී දකුණ කකුල දකුණු කකුල පෙරට තබා ඔසවනවා තබනවා යන්නද වම් කකුල පෙරට තබමින් ඔසවනවා තබනවා යන්නද මෙනෙහි කරමින් සක්මන් කළා. ඉන්පසු නැවතත් පාදය මුල මැද අග තබන විට ඔසවන විට පාදය ගැන මෙනෙහි කරමින් නිරීක්ෂණය කළා. පාදයේ බිම තබන විට තබනවා තබනවා කියාද ඔසවන විට ඔසවනවා කියාද මෙනෙහි කරමින් පාදයේ වැදෙන ස්ථාන නිරීක්ෂණය කළෙමි. ටික වේලාවක් ඇවිදින විට ගොරෝසු ගතියක් දැනුණු පාදයට සියුම් ගතියක්ද දැනෙන්නට විය. මුලින් තිබුණු ශරීරයේ බර බර බව අඩු බවද සැහැල්ලු බවක්ද අත්විඳිමි. පසුව සිත විසිර ගියා බව මම දැනගතිමි. විසිර ගිය බව සිතමින් මම නැවතත් සක්මනේහි යෙදුනි. නැවත ටික වේලාවක් එලෙසම දැනෙන්නට ගත්ෙමි. මෙය මාගේ සතිය ගැන ඇති වැටහීම දැනගනු කැමැත්තෙමි. ඔව් කමක් නැහැ. කළ තියෙන හොඳයි. දිගට කරගෙන යන්න. ඒ කියන්නේ පාදයේ ස්පර්ශයත් එක්ක දැන් ඉන්න බලන්න. ඒත් එක්කම මේ දැන් මේ කරලා තිනා වගේ වම් මේ ඔසවනකොට ඔසවනවා කියලා මෙනෙහි කරනවා, තබනකොට තබනවා කියලා මෙනෙහි කරනවා. ඕනනම් වදිනකොට මේ ස්පර්ශයත් මෙනෙහි කරන්න. තබනවා නැත්නම් දැනෙනවා කියලා මෙනෙහි කරන්න. ඊළඟට ඊළඟ පාදේ ඔසවනවා, තබනවා, හොඳට දැනෙනවා. ඉතින් එහෙම කරගෙන යන්න ඔත් දැන් බලන්න ටික ටික දැන් ওই විදිහට කොච්චර දුර යන්න පුළුවන්ද කියලා. අපි දුමු දැනට පුළුවන් පියවර 5යි නම් ඊළඟ ඉති උත්සාහත් කරන්න උත්සාහත් වෙන්න මේක 6ක් කරගන්න. නැත්නම් 7ක් කරගන්න. මේ විදිහට තමයි ටික ටික ටික අපිට අර පෙනෙන පෙනෙන ඉලක්කයක් නැත්නම් කරන්න පුළුවන් ළඟා වෙන්න පුළුවන් ඉලක්කයක් දිදී පොඩ පොඩ වර්ධනය කරගෙන යන්න. හොඳයි. පටන් ගැනීම හොඳයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පර්යංක භාවනාව. මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සති භාවනාව ගතිමි. එෙහිදී ස්වල්ප වේලාවක් ආස්වාසය මෙනෙහි කරන විට මගේ සිත එහෙ මෙහෙ ගමන් කරයි. මට එය තත්පර දෙක තුනකටකින්ම දැනුන වහාම මා නැවතත් සිත ආස්වාසය ප්‍රස්වාසය කෙරෙහි යොමු කරමි. සිත නිතර අදහස් පළ කරයි. සිහි සිහිපත් කිරීම තීන්දුව කල්පනා කරයි. මෙය භාවනා කාලයේ පුරාවටම වරින් වර සිදුවිය. මට ආස්වාස ප්‍රස්වාසය වැඩිපුරම දැනෙන්නේ නාසයේ මැද කොටස ආශ්‍රිතවයි. ඔව් තීන්දුව කරන්න නැතුව ගියාම හරි. ඒක අදහස ඉදිරිපත් කරනවානේ දැන් තීන්දුව ඉදිරිපත් කරනවා අදහස ඉදිරිපත් කරනවා යෝජනා ඉදිරිපත් කරනවා සැලසුම් ඉදිරිපත් කරනවා ඔක්කොම අත්තලා දාන්න. මේ එකක්වත් බලන්නේ මම මෙහෙ ආවේ මම මෙහෙ ආවේ මේ ආස්වාස ප්‍රස්වාසයේ දැනෙන දේ ගැන තේරුම් ගන්න. ඉතින් අපිට පුළුවන් නම් මේ හිත ඉදිරිපත් කරන මේ নানা ප්‍රකාර අරමුණු හිතේ තියෙන මේ নানা ප්‍රකාර සංකීර්ණතා අතීත මතක් කර දීම නැත්නම් අනාගත සැලසුම් අනාගත බලාපොරොත්තු අනාගත අපේක්ෂාවන් මේ ඔක්කොම ඇත්තටම අපි හිතින් හදන දේවල්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා අතීතං නාන්වාගමීය නප්පටිකංකේ අනාගතං. යද තීතං පහීනන්තං අපත්තං ච අනාගතං. බුදුහාමුදුරුවෝ කියනවා අතීතං නාන්වාගමීය. මේ අතීතයේ ලොහු බැඳගෙන යන්න එපා. නප්පටිකංකේ අනාගතං. අනාගතය සම්බන්ධයෙන් විවිධාකාර අපේක්ෂාවන් මේ පරිකල්පනාවන් ඔස්සේ දුවන්නත් එපා. යද තීතං පහීනන්තං. මේ අතීතේ පහව ගිහිල්ලා අවසానයි. දැන් ඒක ඉවරයි. අතීතයට යන්න විදිහක් නැහැ දැන්. මේක වෙලා ඉවරයි. අපත්තංච අනාගතං. අනාගතේ තාම ආවේ නැහැ. ඉතින් අපි අනාගතය ගැන කොයිතරම් සිහිනමවනවද? අරම වෙයි, මෙහෙම වෙයි. අරගොල්ලෝ එයි, මේගොල්ලෝ එයි. අරගොල්ලෝ මේවා කරයි, මේගොල්ලෝ මේවා කරයි. කියලා ඉතින් අපි ඇහෙන්න ඉතින් ප්‍රශ්න ඔළුවේ දාගෙන ඉන්නේ. ඉතින් එකක්වත් ඉතින් අපිට නිශ්චය වශයෙන්ම වෙයි කියලාවත් නොවේයි කියලාත් ඔය අපි හිතින් මේ හිතින් සෑහෙන වෙහෙසක් වුණාට මුලක් කාලාට අපි අර ස්ථේරණ භාෂාවෙන් කියනවා නම් නිකම් පෙට්‍රල් පුච්චන් තියෙන්නේ. අපිට පුළුවන් නම් මේ සරලව ඉන්න අපිට පුළුවන් නම් මේ වර්තමානයේ ජීවත් වෙන්න ඒකම තමයි අපිට කරන්න තියෙන්නේ. හිතන්න අපි අනාගත අපේක්ෂාවක් ඔස්සේ සම්පූර්ණයෙන්ම හිතේ වික්ෂිප්ත භාවයක ඉන්නකොට හිතන්න අපේ මරණය සිද්ධ වුණොත් ඉතින් අපිට යන තැන ඒ තරම් සුදුසුයි කියලා කියන්න බෑ. ඒ තරම්ම යහපත් තැනක් වෙයි කියලා හිතන්න බෑ. ඒ වගේම අපි අනාගත මේ අතීතය අල්ලගෙන අතීතයේ යම් මතක සටහනක රාගසිතුවිලි, මෝහසිතුවිලි ජනිත කරගෙන අපි හිටියොත්, ද්වේෂසිතුවිලි ජනිත කරගෙන හිටියොත්, ඒ වෙලාවේදී අපේ මරණය සිද්ධ වුණොත් ඊළඟට ලැබෙන උත්පත්තිය යහපත් කියලා හිතන්න බෑ. ඒකයි අපි පුළුවන් තරම් උත්සාහත් වෙන්නේ. මේ වර්තමානයේ හිත ගත්තාම ඊට වඩා හාත්පස වෙනසක් තියෙනවා. ඊට වඩා හාත්පස අවබෝධයක් එන්න ගන්නවා. ඉතින් එතනින් ඒක තමයි අපේ මූලික, يعني මුල් පියවර වෙන්නේ. මුල් පියවර වශයෙන් අපිට කරන්න වෙනවා මේ වර්තමානයේ හිත ගන්න. ඉතින් අපි ඒ බඳු වර්තමානට හිත ගැනීමකින් තොරව අපිට ඉන් එහාට යන්න බෑ. ඉතින් යම්සි කෙනෙක් කියනවා නම් ඔන්න වර්තමානට හිත ගැනීමක් ගැන කතා කරන්නේත් නැතුව නිකන් ඔන්න පළවෙනි ධ්‍යානට ගියා, දෙවෙනි ධ්‍යානට ගියා, තුන්වෙනි ධ්‍යානට ගියා නේ කියලා උඩට කියනවා නම් ඉතින් ඒ කියන්නේ අයන්නවත් දැනගෙන නෙමෙයි කතා කරලා තියෙන්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ලම පළවෙනි මේ පළවෙනි පියවර වශයෙන් කරන්න තියෙන්නේ මේ අතීතයෙන් හිත මුදව ගන්න වෙනවා. අනාගතයෙන් හිත මුදව ගන්න වෙනවා. අතීතය සම්බන්ධයෙන් හිත මතක් කර කරලා දෙන මතක් කර දීම් අපි නොසලකා හරින්න වෙනවා. ඒ කියන්නේ ඒවට වැදගත්කමක් දෙන්න එපා. අනාගතය සම්බන්ධයෙන් හිත දෙන විවිධාකාර යෝජනා, විවිධාකාර සැලසුම්, විවිධාකාර බලාපොරොත්තු, අපේක්ෂාවන් මේවට මේ වෙලාවේදී වැදගත්කමක් දෙන්න එපා. මෙතෙන්දී අපි කරන්න ආපු වැඩේ කරන්නයි තියෙන්නේ. දැන් අපි පොඩ්ඩක් හික්මෙන්න අවශ්‍යයි. මෙතෙන්ට ආවේ වර්තමානයේ ඉන්න ඉගෙන ගන්න. දැන් තමයි ඒකාතකින් බැලුවහම අපි ජීවත් වෙන්නේ. මේ මොහොතේ තමයි අපි ජීවත් වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අප්පමාදෝ අමත බදම් පමාදෝ මච්චුනෝ පදම්. ඒ කියන්නේ මේ ප්‍රමාදය කියන්නේ අතීතයේ අනාගතයේ ජීවත් වෙන කාල පරිච්ඡේදය. අපි හිතින් සම්පූර්ණයෙන් ඒවැය নিমগ্ন වෙලා, ඒවැයම ගැලිලා, ඒවැයම වහල් භාවයෙන් ඉන්න කාලය හරියට නිකන් මිය ගිහිල්ලා වගේ. ඒ නිසා අපි වර්තමානයේ ජීවත් වෙනවා නම්, අවදිමේ අවදියෙන් ජීවත් වෙනවා නම්, සතියෙන් ජීවත් වෙනවා නම්, ඒ කාලය පමණයි අපි ඇත්ත වශයෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා අපි උත්සාහත් වෙන්න තියෙන්නේ එතෙන්ට එන්නයි. ඉතින් අර මුල් කාලෙදී අමාරුයි ඕක. මොකද අපේ හිත ඉඳලම නෑ වර්තමානයේ. ඒ හින්දා යා පණින්නෙම අතීතරයි අනාගතරයි. ඒ හින්දා නැවත නැවත උත්සාහත් වෙන්න ඒවට වැදගත්කමක් නොදී ඉන්න. අතීතයටයි අනාගතයටයි සම්බන්ධයෙන් කරලා එන සිතුවිලි වලට වැදගත්කමක් නොදී ඉන්න. ඕකට වැදගත්කමක් දුන්නොත් නම් ඒගොල්ලෝ අපිව අමාරුවේ දානවා. ඒ හින්දා ඒවට වැදගත්කමක් නොදී මේවා ඔන්න නිකන් අතීත දෙයක් මතක් කරනකොට මතක සටහනක් කියලා අත්හැරලා දාන්න. මතකයක් මතකයක් කියලා කියලා දැම්ම අත්හැරලා දැම්මා. ඒවා ඔස්සේ යන්න එපා මේකේ අරයව මතක් කරාය මෙයාව මතක් කරාය අර සිදුවීම මතක් කරාය මේ සිදුවීම මතක් කරාය කියලා ඒ සිදුවීම් අස්සට අස්සට රින්ගන්න යන්න එපා. ඊළඟ නිකන් ඒවා හුදු මතකයක් විතරයි. මතකයක් මතකයක් කිව්ව අතල දැම්මා ආයි වර්තමානට ආවා. ඔන්න අතීත මේ අනාගතය සම්බන්ධයෙන් එනවා. ඔන්න ඊළඟ සැලසුම් කරනවා සැලසුම් කරනවා කියලා නැත්තම් සිතුවිල්ලක් සිතුවිල්ලක් කිව්වා ආයෙත් වර්තමානට ගත්තා. අන්න ඒ වගේ අගේ බාල කරලා දාන්න. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ මා භාවනා වැඩසටහනට පැමිණි පළමු දිනයයි. මා සක්මන් කරන විට දන හිස් වේදනාව දැනෙනවා. එවිට මම එය සිහිපත් කර වේදනාව මෙනෙහි කරනවා. දකුණු අතේ බෙල්ලේ වේදනාව දැනෙනවා. පරයන්ක භාවනාවත් සිත වඩන විට ශාරීරික අපහසුතාවත් ඇති වෙනවා. ස්වාමීන් වහන්සේට පතන්නාව බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. පොඩ්ඩක් මේ මුලදී ඒ තරම්ම කියන්නේ සක්මන් භාවනාව ටිකක් වැඩියෙන් යෙදෙන්න මම හිතන මේ ටික වයසක කෙනෙක් වෙන්න තියෙලා. පුළුවන් නම් හැබැයි සක්මන් සක්මනම තමයි වැඩි වැඩියෙන් වඩන්න හොඳ. මොකද එතකොට මේ කය ටිකක් ආයෙත් මේ තරුණ වෙන්න ගන්නවා. ආයෙත් ඔන්න වර්තමානයට එන්න ගන්නවා. ඊළඟට කය ටිකක් හොඳට ක්‍රියාශීලී වෙන්න ගන්නවා. දැන් අපි එක තැනට වෙලා හේ ඉන්නකොට දන්නේම නැහැ කය ලෙඩ වෙනවා. නමුත් හොඳට මේ සක්මන් භාවනාවක යෙදෙනවා නම් බුදුරජාන් වහන්සේ කියනවා අප්පා බාධෝ හෝති. අපේ කය නිරෝගී වෙන්න ගන්නවා. අල්පා බාධ ඇත්තෙන් බවට පත් වෙනවා. ඉතින් එතකොට මේ මුලින් වේදනාව පොඩ්ඩක් දැනේවි. ඒ කියන්නේ ඒ තරම්ම බය නැතුව මේ තමන්ට දැනෙන දේට හිත යොදමින් යන්න දැනට වේදනාව වෙනුවට බලන යටිපතුලේ මොකද දැනෙන්නේ කියලා. වර්තමානට හිත ගන්න පුළුවන්ද කියලා බලන්න. යටිපතුලේ හිත තියන්න නැත්නම් අපිටම වම් පාදයේ පොළවේ වැදුනා වම කියලා මෙනෙහි කරනවා. දකුණු පාදයේ පොළවේ වැදුනා දකුණ කියලා මෙනෙහි කරනවා. ආයෙත් ඔන්න වම දකුණ කියලා මෙනෙහි කරමින් කටයුත්ත කරන්න. එතකොට වේදනාව ආවත් ඒවා මගහැරිලා යාවි. ඒවට අවධානය යොමු නොවී යාවි. අපේ අවධානය අර වම් පාදයේ යටිපතුලේ යොමු කරන්න බලන්න. ඉතින් ඕක සාර්ථක වෙලා සාර්ථක කරගන්න පුළුවන් වුණොත් ඔන්න ඉඳගෙන කරන භාවනාවට ඊට පස්සේ ආවට පස්සේ ඒක ඒකත් සාර්ථකව කරගෙන යන්න පුළුවන්. ස්වාමීනාත් මේක නම් භාවනාව සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. ඔව්. ගෞරවනීය ස්වාමින් වහන්සේ යෝනිසෝ මනසිකාර්යය හා සතියේ ඇති සම්බන්ධතාවයේ කාරුණිකව පහදා දෙන්න තෙරුවන් සරණයි. ඇත්තම යෝනිසෝ මනසිකාරය ටිකක් ප්‍රඥාවට කිට්ටුයි. අපිට කියන්නේ හිතින් වර්තමාන මොහොතේ අපේ අවබෝධයක් සහිතව මනසිකාර කරන්න පුළුවන් ඒකේ මේ යම්කිසි සිදුවීමක මුල අරමුණු කළා. දැන් අපිට සාමාන්‍යයෙන් අපි හිතමු මොකක් හරි සිදුවීමක් ඇති වුනහම සංසිද්ධියක් සිද්ධ වුනහම ඒකේ මතු පිට සිදුවීමක් තියෙනවා. නමුත් ඒකේ හේතු දැක ගන්නවා කියන එක අන්න අපි ඒකේ අතුලාන්තයට ගියා වගේ වෙනවා. ඒකේ මුලට යාමක් වෙනවා. ඒකේ සම්භවයට යාමක් වෙනවා. ඒ නිසා අර යෝනිසෝ මනසිකාරයෙන් හැමතිස්සෙම යම්කිසි සිදුවීමක මුලට මුලට යන ස්වභාවයක්. ඒක හේතු දකිමින් ඒකේ ඇති හේතු සොයමින් ඒකෙම මුලට යන ස්වභාවයක් යෝනිසෝ මනසිකාරය තුළ තියෙනවා. සතියේ එච්චර දෙයක් සාමාන්‍යයෙන් කතා කරන්නේ නැහැ. සතියේදී කතා කරන්නේ සිහි ඇතිව මේ වර්තමානයේ වර්තමාන මොහොතේ ජීවත් වීමක් තමයි මුලදී කතා කරන්නේ. ඉතින් ඇත්තටම මේ යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න අමාරුයි හැබැයි සතිය නැත්තම්. يعني මූලික පියවරක් වශයෙන් මේ සතිය පිහිටව ගන්න වෙනවා. මොකද අපි නැත්තම් මේ යෝනිසෝ මනසිකාරයේ කෙසේ වෙතත් අපි ඉන්නේ අයෝනිසෝ මනසිකාරයක. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සිහියක් නැහැ, සතියක් නැහැ. අපි අතීත සිදුවීමක් ඔස්සේ වෙන ලෝකයක ජීවත් වෙනවා. අපි හිතන්න දැන් අපි පුංචි කාලේ හරි තරුණ කාලේ හරි කරපු දෙයක් මතක් වුණා කියලා. මතක් වුණාට පස්සේ ඔන්න ඒක හරිම රසවත්. ඒකට හිත ඇදිලා යනවා. හිත ඇදිලා ගියාට පස්සේ දැන් අපි මේ අපිට මේ මොහොත අහිමි වෙනවා. අහිමි වෙලා දැන් මේ මතක් වෙච්ච මතක සටහන ඔස්සේ අපි සම්පූර්ණයෙන්ම ඒ ලෝකේ අතරමං වෙනවා. අපි තුමු ඔන්න අපේ තාම රසවත් සිද්ධියක් මතක් වුණා. අපි මේ සිද්ධිය නැවත නැවත සිහි ගන්නවමින් මේ ඇතුළෙම ජීවත් වෙමින් අපි පොඩ්ඩක් hina වෙනවා. නැත්තම් ශෝකජනක දෙයක් නම් මතක් වුණේ ආයොන්න අඬනවා, කඳුළු වැක්කිරෙනවා මේ අතීතේ වෙච්ච දෙයක්. අපි මේ සම්පූර්ණ වෙන ලෝකයකට යනවා. ඉතින් එතන තියෙන සම්පූර්ණ අයෝනිසෝ මනසිකාරය. ඒ වගේ අපි සතියෙන් ඉන්න ඕනේ නිවැරදි යෝනිසෝ මනසිකාරයකට යන්න නම්. ඉතින් සතිය අනිවාර්ය අංගයක් බවට නැත්නම් මූලික අත්‍යවශ්‍යතාවයක් බවට පත් වෙනවා යෝනිසෝ මනසිකාරය සඳහා. සතිය පිහිටියානම් කෙනෙකුට ඒ වර්තමානයේ ඉඳගෙන මේ යම්කිසි සිදුවීමක් හොඳට මෙහෙට මෙහෙට පෙරලා බලන්න පුළුවන්. ඒකේ මුහුණුවර බලන්න පුළුවන්. එතකොට යෝනිසෝ මනසිකාරයේ මේ සාර්ථකව යෙදෙන්න පුළුවන්. හොඳයි. ඉතින් අපිට ලැබිලා තියෙන මේ ලිඛිත ප්‍රශ්නේ පමණයි. කාට හරි යම් වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. මේ නවක යෝගීන් කවුරු හරි ඉන්නවනම් ඒ අයට මේ මොන හරි අපහැදිලි තැන් තියෙනවද? මේ කමටහන සම්බන්ධයෙන් අපහැදිලි තැන් තියෙනවා නම් ඉදිරිපත් වෙන්න. මොකද මේ අලුත් අය විශේෂයෙන්ම ඒ කියන්නේ කර යුතු දේ මතක තියාගන්න ඕන. මෙතෙන්දී වෙන වෙන දේවල් කරන්න යන්න එපා. තමන් කර කර හිටිය අනිත් මීට වඩා ඒ අපි සාමාන්‍යයෙන් ඉස්සරවණේදී සතිපට්ඨානෙට මුල් කර සතිපට්ඨානෙට මුල් තැන දීලා තමයි කටයුතු කරන්නේ. භාවනාව කටයුතු කරගෙන යන්නේ. ඉතින් වෙනත් වෙනත් භාවනාවන් ඒ නිසා මෙතෙන්දි කරන්න යන්න එපා. ඒ නිසා තමන් වඩන්නේ වෙනත් භාවනාවක් නම් කරුණා කළා පොඩ්ඩක් මේ කරන ක්‍රමයට පොඩ්ඩක් හුරු වෙන්න. මේ දේ කරන්න. කරලා මේ දවස් පහ ඇතුළතදී ඕගලන්ගේ අත්දැකීම් ඕගොල්ලොම ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ කියන්නේ මේ සතියේට මුල් මුල් තැන දීලා සතිපට්ඨානෙට මුල් තැන දීලා යන ගමනේ අපිට ඍජු ගමනක් යන්න පුළුවන්. එතන සෑහෙන්න සතිය ඉස්සරහින් තියාගෙන යන ගමනක් තියෙනවා. සමහර භාවනා ක්‍රම තියෙනවා ඒකේ සමාධියම අල්ලන් යන ගතියක් තියෙනවා සමාධියටම ටක් ගාලා යනවා සමාධියෙම ඉන්නවා ඉතින් ඒ වගේ පැතිත් තියෙනවා ඒ නිසා අපි සතිය ඉස්සරහින් ඉස්සරහින් තියාගෙන යන ගමනේදී එතනින් අදහස් වෙන්නේ සමාධිය නොවටිනා දෙයක් කියලා සතිය ඉස්සරහින් තියාගෙන යන ගමනේදී සමාධියත් අපිට හම් වෙනවා සමාධිය ඊළඟට අපි පාදක කරගන්නවා ප්‍රඥාව දිනු කර ගැනීම සඳහා එතනින් අපි විපස්සනාවට හැරෙනවා ඒ නිසා මේ සතර සතිපට්ඨාන ධර්මයන් තුළ යකු ලොකු ගමනක් බුදුරජාන් වහන්සේ පෙන්නපු ඒ ඒකායන මාර්ගයක් අපිට වඩන්න අවස්ථාව තියෙනවා. හොඳයි වෙන වාචික ප්‍රශ්න නැත්නම් එහෙමනම් අපි දැනට ධර්ම සාකච්ඡාව අවසන් කරනවා. හොඳයි අපි නැවතත් සවස 5ට ධර්ම දේශනාවත් එක්ක මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.